අද අපි දකිනවා මහ බැංකුව හරහා අද මේ රට මේ රටේ දූෂණය වංචාව හොරකම පිටු දකින්න ආපු ආණ්ඩුවෙත් මහ බැංකුව අධිපතිතුමා කරපු වංචනික ක්‍රියාවන් පිළිබඳව සෑහෙන විමර්ශනයක් කරලා දඬුවම් කිරීමක් වුණේ නැහැ. ඒ වගේම කුඩු එතනෝල් ගැන ලොකුවට කතා කරනම තද වෙනකොට කාවත් අත්පලංගොට අරන් නැහැ. ඒ වෙනුවට අපි දකිනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව දඩ මේ මේ දඩයන් කරලා ඔවුන් හිරබාරයට ගන්නවා කිසිම පදනම් රහිත චෝදනාවට. අපි කියන්නේ දූෂණයට අපි විරුද්ධයි. වංචාවට හොර සරසමට විරුද්ධ හරිය දඬුවම් කරන්න හරියට ඉතින් සද අපිට විශ්වාසයක් නෑ මේ අගමැතිතුමා කෙරෙහි